අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් ප්‍රශ්න විචාරක වැඩසටහනේ ආරම්භය ලබා ගනිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි තරඟයින් ඉල්ලා සිටිමු අවසරයි ස්වාමින් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 6ක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස මම ටික කලක සිට භාවනා කරන අයෙක් වෙමි සක්මන් භාවනාව සිදු කිරීමේදී වම දකුණ ලෙස මෙනෙහි කිරීමක් නැත. මළුවේ වැලිවල රළු බව හා සියුම් බව වැටහි. රත් වූ වැලිවල උණුසුම් බවත් තෙත වැලිවල සිසිල් බවත් වැටහි. මේ අයුරින් තබන පියවරවල වෙනස අරමුණු කරමින් විනාඩි 10ක් 15ක් පමණ සක්මන් භාවනාව සිදු කරගෙන යාමේදී පිටස්තර පුද්ගලයෙකු දෙස මා බලා සිටින ආකාරයෙන් මට මාව දිස්විය. ඉබාගාතේ යන්නන් වාලේ ඇවිදෙන්නකු ලෙස මාව දිස්විය. වටපිටාවේ රූප ආදිය බොඳ වී යන බවකුත් නැවතත් ප්‍රකෘති තත්වයට පත්වන අයුරකුත් වරින් වර සිදුවිය. ක්‍රම ක්‍රමයෙන් වැලිවල දැනුණු රළු බව හා සියුම් බව අතර ඌ වෙනසත් උණුසුම් බව හා සිසිල් බව අතර ඌ වෙනසත් අඩු වී යන බව වැටහුණි. වරින් වර සිතට සිතුවිලි පැමිණියද ඉන් බාධාවක් නොඋනි. මේ අයුරින් තවත් විනාඩි 15ක් 20ක් පමණ සක්මන කරගෙන යාමේදී පියවර තැබීමේ වේගය වැඩි වුණි. පාදයේ ඇඟිලි වලින් සක්මන් මළුව පිටුපසට තල්ලු කරන බවකුත් සක්මන් මළුව පසුපසටත් මා ඉදිරියටත් ඇදෙන බව වැටහුණි. රොබෝ කෙනෙකු ඇවිදින අයුරින් දුකක් හෝ සතුටක් හෝ කිසිදු හැඟීමක් නොමැතිව යාන්ත්‍රිකව මා සක්මෙහි යෙදෙන බවක් මාහට පෙනී ගියේය. සක්මන කෙළවරදී සක්මන් මළුවේහි ඇති වැලි දිය රැලි නැගෙන්නාක් මෙන් කැළඹී යන අයුරක් දිස්සුනි. මේ අයුරින් තවත් පැය භාගයක් පමණ සක්මන් කොට පර්යංකයට යොමු වුනිමි. පර්යංකයට වාඩි වූ පසු සිත කය දෙසට යොමු විය. දන හිස් නැමී ඇති ස්ථානවල හා ශරීරයේ පසුපස කොටසේ තදවන බවක් දැනුනි. ආස්වාසය හෝ ප්‍රස්වාසය නොඇතෙහි. කය දෙස සිත යොමු කරගෙන සිටීමේදී ක්‍රමයෙන් කිසිවක් නොමැති හිස් තැනක් අත්විඳෙමි. අරමුණක් රහිත හිස් භවෙහිම සිත රැඳුනි. ක්‍රම ක්‍රමයෙන් අතීතයේද නොවන අනාගතයේද නොවන පෙර දැක ඇති හා දැක නොමැති රූප හා කිසිදු සම්බන්ධයක් නොමැති සිතුවිලි සිතට ගලා එන්නට විය. එකවරම තිගැස්මක් සහිතව රූප හා සිතුවිලි රහිත පෙර පැවති හිස් බව නැවතත් උදා විය. කිහිප වරක් මෙම සංසිද්ධිය නැවත නැවතත් සිදුවිය. සිතුවිලි හා රූප සිතට ගලා එන වේගය ක්‍රමයෙන් වැඩි විය. නමුත් ඒවායේ ඌ කිසියම් ප්‍රමාණයකට හෝ හඳුනාගත හැකි බව අඩුවිය. හිස් බවද අද්දුටු වේලාව අඩුවිය. රූප හෝ සිතුවිලි ලෙස වෙන්කොට හඳුනාගත නොහැකි වූ විදුලි කොටන්නාක් මෙන් අක්‍රමවත් ඉරි කඩින් කඩ දිස්විය. සිදු වූයේ කුමක්ද යන්න වචනවලට නගාගත නොහැක. හිස් බව හෝ රූප හෝ සිතුවිලි වෙන්කොට හඳුනාගත නොහැකි විය. ඉන්පසු විනාඩි 10ක් පමණ එසේ සිදු වුනි. මම පර්යංකයෙන් නැගී සිටියෙමි. මෙය මාගේ හිතලුවක්ද යන්න සැකයක් ඇතිවිය. එම නිසා මෙය මම ඊයේ දින ඉදිරිපත් නොකළෙමි. අද දින ඇතැම් පර්යංකවලදී මෙය අත්විඳෙමි. අවසන් වතාවට රැඳී සිටි පර්යංකයේදී පර්යංකයට වාඩි වූ විටම චලනය වන විදුලි කොටන්නාක් මෙන් වූ ඉරි සමූහයක් පර්යංකේ පුරාවටම අත්විඳෙමි. අතරින් පතර හඳුනාගත හැකි රූප හා සිතුවිලිද තරමක් බොඳ වූ තුනී වූ රූපද දිස්වන්නට විය. ස්වාමින් වහන්සේ මේ මාගේ භාවනා අත්දැකීම වේ. මාගේ අඩුපාඩු පෙන්වා දෙමින් සුදුසු උපදේශයක් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතමි. තෙරුවන් සරණයි. මේ ලියපෙක නාට්නම් විශ්වාසික ඉදිරියට යන්න පුළුවන් බවක් පේනවා. මේක හිතලුවද්ද කියලා දැනගන්න ඕන නිසා නැවත කරලා බලපු නිසා. ඒක තමයි එකම උත්තරය අපිට බුදුහාමුදුරු දීලා තියෙන්නේ. මේ ප්‍රතිපදාව යනකොට එන හැම එකක්ම අපිට සැක එහෙම නැත්නම් අනිශ්චිතතා පහළ වෙනවා. ඉතින් ඒක වෙනකොට නැවත කරලා බලන්න. ඒකට කියනවා අනුපස්සනා කියලා. උංගව දෙනකොට ඒක කරගන්න බෑ මේ විශ්වාසය මදි. එතෙන් එනකන් තිබුණු විශ්වාසය මදි නිසා ටිකට ටිකට කරලා බැලුවොත් එකක් තමයි මේක නැවත කර බැලීමේ ආතාව දෙක මේ වෙනදී ප්‍රමෝද කරන්න දැනගන්න. උංගව දෙනකොට ඒක කරන්න. උංගව දෙනෙක් මේකට තක්කු මුක්කු වෙනවා, කලබල වෙනවා. කලබල වුණාට පස්සේ අර එකලස කඩලා යනවා. ඉතින් මේක කීප වතාවක් කරන්න පටන් අරගත්තොත් මේ ලෝකේ කොච්චර අවුල් වියවුල් තිබුණත් තමන්ගේ විවේක ස්ථානවල තමන්ට ඉන්න පුළුවන්. ඒක තේරුම් ගන්න පුළුවන් එතකොට බාහිරේ කොච්චර අවුල් තිබුණත් ওই විවේක ස්ථානේ ඕනම වෙලාවක හිතේ තියෙනවා. ඒක අදහන්නේ නැහැ. එහෙම නැත්නම් අදහන්න බැරි තරම් ඉක්මනට අවුල් තැනක ඉඳලා නිරවුල් තැනට හිත යනවා. ඉතින් ගාකල් භාවනා කරපේ කරන්නේ මේක ටිකක් සාමාන්‍ය දෙයක් වඩටපත් වෙනවා. ඉතින් ඒ ටික තමයි අපි අවුලක් වෙන්නේ ඉස්සලා නිරවුලක් වෙන්නේ ඉස්සලා භාවනා කරලා තියෙනවා නම් තේරුම් අරගන්න පුළුවන් භාවිත මනස හැම වෙලාවෙම Tamanට ප්‍රියමනාප දේ කරලා දෙනවා අභාවිත මනස හැම වෙලාවෙම හොඳ දේටත් කලබල වෙනවා තරක දේටත් කලබල වෙනවා කලබල වෙලා ප්‍රශ්න තියෙනකොට ප්‍රශ්න තියෙනවා කියලා අහනවා අරමුණු තියෙනකොට අරමුණු තියෙනවා කියලා අහනවා හිතවිලි තියෙනකොට හිතවිලි තියෙනවා කියලා අහනවා ප්‍රශ්න නැතිවට ප්‍රශ්න නැහැ කියලා අහනවා අරමුණු නැතිව නැහැ කියලා අහනවා හිතවිලි නැතිවම හිතවිලි නැහැ කියලා අඬනවා. කොයි දේ දුන්නත් අපේ හිත දුක හදනවා. ඉතින් මේ වගේ කීප වතාවක් කරන්නේ. මම මේ විශේෂයෙන් කියන්නේ ලියන එක නඩ මේක අහගෙන ඉන්න අයට මේ වගේ මතුවෙනකොට ඒක ලක්ෂ වාරයක් කරලා ඒක මේ ප්‍රතිපදාවක ඵලයක් කෙලෙස් අඩු තත්වයක් ප්‍රමෝද වියයුත්තක් නැවත නැවත කිරීමෙන්ම තහවුරු කරගත යුත්තක් කියන එක තමයි මෝරණකොට යෝගාවචරය තුළ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ඒකට හොඳයි කියලා ඒක කරන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා නවක යෝගියෙක් වෙමි. ප්‍රථම දිනයේ දුන් උපදේශ පිළිපදිමින් සියල්ල නිරීක්ෂණය කළෙමි. දෙවන දින පටන් මූලික කර්මස්ථානයේ වන ආශ්වාසයේ ප්‍රස්වාසයේ කිරීමේදී එය නොදැනී සිත අරමුණු ඔස්සේම දිවීය. පසුව දිනක් උත්සාහ කිරීමෙන් ආශ්වාසයේ උදරය තෙක්ම යන බවත් සිසිල සබ්ද දැනුනි. ප්‍රශ්වාසයේ උණුසුම් බවද දැනුනි. මේ ආකාරයෙන් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ මත සිතිවිලි වලින් ගලවා ගනිමින් සිත පිහිටුවා ගතිමි. සක්මන් භාවනාව කරන විට වම දකුණ අනුව සිත පිහිටුවා ගතිමි. පැය භාගයක් පමණ කිරීමෙන් පසුව උරහිස්වල වේදනාව තදින් දැනේ. එවිට වේදනාව යනුවෙන් මෙනෙහි කිරීමෙන් එය නැතිවේ. නැවත සක්මනේ සිටීමෙන් වම දකුණ දැනීමෙන් හා পায় ගෙන යාමේදී සිසිලසක්ද ගෙනදී. ඉන්පසු පර්යංකයට ඉඳ ගැනීමෙන් සිත පුදුමාකාර ලෙසට එකලසක් විය. ඉන් ඉදිරියට භාවනාව කරගෙන යාමට උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට බුදු බවම ලැබේවා. මේ විදිහට අර කලබල වෙච්ච තැනක ඉඳලා එකලසට ආවනම් ඉස්සරහට දෙන දෙන උපදේශය තමයි මොන ක්‍රමයකට මොන අනුග්‍රහයකින් මේ දේ කරන්න පුළුවන්ද මේ දේ කරලා මේ එකලසට ගිහිල්ලා පුළුවන් තරම් හිත එකලස් වෙලා තියෙන්න ආරින්න. ඒකට එකලස් මනස දන්නව ඊගාට කරන්න ඕන දේ. එකලස් වෙලා නැත්තම් තමයි යහනේ මොකද්ද සාන්ති ඊගාට කරන්න කියලා. එකලස් වෙලා නැත්තම් අනුගෙන් උපදේශය ලබනවා. එකලස් වෙලා නැත්තම් බාහිර වස්තු පතනවා. එකලස් නැත්තම් දෙයියෝ පතනවා. බ්‍රහ්මිය පදනවා. හොයනවා. එකලස් මනස දන්නව කරන්න ඕනේ. ඒ නිසා එකලස් මනසට මේකේ ගියේ පාරක් ගැන සඳහන් වෙනවා. විශේෂයෙන්ම අවුල් වෙච්ච තැනක ඉඳලා ඒ නිසා ඒ කෙනාට කිවටනාකම තේරෙනවානේ. දැන් ඒ කෙනා විසින් කළ යුතු අනුග්‍රහය තමයි කළ යුතු සප්පාය සාකරණු සම්පාදනයේ තමයි ආසන්න කරනු සම්පාදනයේ තමයි එකලස් භාවයේ නැවත නැවත ලැබීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ සපේලා දෙන්න නැත්නම් ඒ අනුග්‍රහය කරන්න ඒ විතරක් නෙමෙයි ඒකලස් පාරට ආවට පස්සේ බොහෝ වෙලා හිතේ ඒකේ පදම් වෙන්න සාක්ෂාත් කරන්නේ හිදු වෙන්න කලීතු දෑ කරන්න කියන එක තමයි කියන්නේ. අති ගෞරවනීය ස්වාමින් වහන්ස මා වසර දෙකක පමණ කාලයක් ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි භාවනා කරන යෝගියෙක් වෙමි. සෑම විටම පර්යංක භාවනාව සඳහා මා වාඩි වෙන්නේ සම්පූර්ණ කාලයම සක්මන් කිරීමෙන් අනතුරුවය. මේවර පර්යංකයේ සඳහා ඉඳගන්නා විටම ශරීරයේ යම් යම් ස්ථාන හිරිවැටීමක් සිදුවේ. ඉඳගත් විගසම මූල කර්මස්ථානය වන ආනාපානය මෙනෙහි කිරීමට ප්‍රථම නාසය හුලම් පිර වූ බැලුමක්සේ දැනේ. ඉන්පසු ශරීරයේ වෙනත් ස්ථානද හිරිවැටෙන හා උණුසුම් සිසිල් ආදී දැනීම් දැනෙන අතර එම ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කරගෙන සිටිමි. ටික වේලාවක් එලෙස ගත වූ විට හිසේ සිට පාදාන්තයේ දක්වා නවතා තිබෙන පරණ ට්‍රැක්ටරයක ක්‍රියාවට සමානව කම්පන චංචල දැනේ. එය සිදුවන්නේ ශරීරයේ අභ්‍යන්තරයේය. ප්‍රතිචාර නොදක්වා මේ සියලු ක්‍රියා නිරීක්ෂණය කරන්නෙමි. ඉක්බිතිව මාගේ ශරීරයේ අත්පා වෙන් වශයෙන් නොව එකම ඒකකයක් මල්ලක් මෙන් තනි ඒකකයක් ලෙස දැනි. ඒ ඒකකය තුලද කම්පන චංචල ඇති වී එම ඒකකය ක්‍රමයෙන් පොළවට දියවන්නාසේ දැනි. මේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට අපහසුවක් නොවූ අතර ප්‍රීතියක් වැනි සුවයක් ගෙන දුනි. ඔබ වහන්සේ පවත්වන ධර්මදේශනා අසන විට පවා ශරීරයේ සංවේදනා දැනුනි. එම දැනීම එදිනෙදා කටයුතු වලදීද සමහර විට දැනෙන බව අවබෝධ කරගතිමි. නමුත් බණ සෑම විටම දැනේ. දැනට සක්මන හා පර්යංකේ සිදු කරන විට පෙරමෙන් තියුණු කම්පන චංචල නොදැනේ. ක්‍රමයෙන් එය අඩු වී සමහර විට නැත්තටම නැති වේ. එවිට නිදහස් ශාන්ත තැනක නතර වී ඇති බවක් දැනේ. සිත මෙන්ම ගතද සුවය නිසා ප්‍රමෝදයට පත්වන බවක් දැනේ. ඒ ප්‍රමෝදයේ අතරම සිත නිදහස් තැනකටත් සියුම් කම්පන චංචල තැනටත් දෝලණය වන බවක්ද නිරීක්ෂණය කළෙමි. කම්පන චංචල ගැන ප්‍රතිචාර නොදක්වා බලා සිටිමි. නිදහස් තැනකදී සිතට සැනසීමක් දැනේ. භාවනාවේ දියුණුව සඳහා උපදෙස් ලබා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේ සිදු කරන මේසා විශාල සත්ක්‍රියාව අපවැනි සංසාරයේ අතරමං වූවන්ට මහත් අස්වැසිල්ලකි. ඔබ වහන්සේට නිරෝගී සුවයද චිරජීවනයේද සියලු කටයුතු සාර්ථක වීමටද පින් අනුමෝදන් කරමි. මේක නිදර්ශනයකට දීලා තියෙනවා මේ ට්‍රැක්ටරයක් වගේ නතර කරලා තියෙන ට්‍රැක්ටරයක වගේ කියලා ඇත්තරම නතර කරලා තිබුණට එන්ජින් එක ක්‍රියාත්මක වෙන ට්‍රැක්ටරයක් මේ කියන්නේ. ඒතර තමයි ඒක ඇතුලේ ක්‍රියාවකාරකම් වගේක් යනවා. හැබැයි ට්‍රැක්ටර එක තාම වැඩිය යොදවලා නැහැ. ඉතින් මේ කියන්නේ සචේතනිකව මොනවත් කරන්නේ නැහැ. භවය මැරෙලා නැති බව, නිින්ද කියලා නැති බව, සිහි මූර්ජා වෙලා නැති බව තේරෙනවා. ඉතින් මේකේ ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා මේ යන්ත්‍රේ එන්ජින් එක ස්ටාර්ට් කරලා නැත්නම් යන්ත්‍රේ දුවනවා එන්ජින් එක දුවනවා වාහනේ නතර කරනවා. මේකට අයිඩල් රනින් කියලා කියනවා. ආන්නේ ඒක කවදාකවත් අපි කරනවා දැකලා නැහැ. අපි වැඩිම මේ යන්ත්‍රේ එක එක දේවල් වලට දාලා අසම්බර කරගෙන චේතනාපූර්වකව මෙහෙवला තියෙනවා. ඉතින් ඒ නිසා යන්ත්‍රය දකින්න බෑ අපට. යන්ත්‍රය දකින්න යන්ත්‍රය ස්ටාර්ට් කරලා දුවන්නේ නැතුව නතර කරලා තියන්න. ඒක තමයි අපි පරියන්ක භාවනාදී කරන්නේ. මේ ශරීරයට හිතියොදලා මොනවත්ක්ම කරන්නේ මේකේ සිද්ධ වෙන දේ බලන්න. මේකේ තරම්ම අමාරුයි. ඒ තරම්ම දේවල් කරලා හිතලා කතා කරලා ක්‍රියා කරලා පුරුදු කරපු මේ දේ යන්ත්‍රේ මැරිලා නැහැ දුවනවා හැබැයි අතපය හොල්ලන්නේ නැහැ. ඒ නැත්තම් චේතනාපූර්වක මොහොත් කරන බලන්න හිටියොත් ඔකට එකයි වෙන්න පුළුවන් සංසිඳන එක විතරයි. ඒක බුදුරජාණන්තර හොඳටම විශ්වාසයි. නමුත් කාටවත් මේක තැම්පත් කරලා අචේතනකව සිදුවෙන දේ බලනින්න බැරි තරම් මමයා කලබලකාරී. මමයාට ඒක හරි නිග්‍රහයක් වගේ. එයාට ඕනේ මොන හරි කරන්න. එයාගේ වැඩේම සැලසුම් හදනවා. කොට පෙරක දෝරකම් දෙනවා. මේක නැත්තම් මේක කරමු කියනවා. නිසා කොයි වෙලාවකරි මෙහෙම <clears throat> ශරීරයේ පණ තියෙනවා මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. මේක දිහා බලන්න පුළුවන් නම් තීරණා මේ වැඩේ යන්න මම අවශ්‍ය නැහැ. මම හිටියොත් වෙන්නේ ඒක අවුල් කරන එක විතරයි. ආන්නේ අවුල් කරන එකට මම කියලා දාගන්න. නැත්තම් මේ සක්කාය දිට්ඨිය කියලා. මේක තමයි මාන්නේ කියන්නේ මේක තමයි තණ්හාව කියන්නේ. ඉතින් ඒක චිත්තක්ෂණිකෝ තේරුම් අරගත්තොත් මේ තණ්හා මාන තීටි වඩා නැතුව නැත්තම් සංස්කරණය කරන්නේ නැතුව චේතනා පහල කරන්නේ නැතුව ඉන්න නූපන්න කුසල් නොයිපද වීමේ කලාව කියලා මේකට කියනවා. ඒත් ඇතුලේ උපන් අකුසල් නිසා තමයි මේ යන්ත්‍රය දුවන්නේ. යන්ත්‍රය දුවන්නේ පරණගෙන ආපු කර්ම ශක්තිය නිසා. නමුත් අපි ඒ වෙලාවේ අලුතෙන් කර්ම රැස් කරන්නේ ඒක තියා බලාන ඉන්න හිටියට පස්සේ තමයි තේරෙන්නේ ඔය දුවන එන්ජින් දෙකක් ළඟ තිබ්බහම දඟලන්නේ එක තාලෙට නෙවෙයි. එක එක විදිහට. ඒකට තමන්ගේ දඟලන හැටිය තව කෙනෙකුගේ ස්වරූපේ නෙවෙයි. ඒක දිහා බලනකොට තමයි තේරෙන්නේ උපන්න කුසල් ගෙවෙන හැටි. පෙරගෙන ආපු සංසාරෙව්වා ගෙවෙන හැටි දිහා බලන්න බල ඒක හරි අමාරු. ඒකෙදී වේදනා එනවා, සද්ද ඇහෙනවා, හිතවිලි එනවා, එහෙට අදිනවා, මෙහෙට අදිනවා නිකන් මාළු ඉන්න වැවකට පොරි අහුරක් දැම්මා වගේ. මේ එන මේක දිහා බලන්න පුළුවන් නම් ඒ යෝගාවචරය ඒ චිත්තක්ෂණේ අලුතෙන් කර්ම රැස් කරන්නෙත් නැහැ කරපු කර්ම ගෙවෙනවා සැලෙන්නෙත් නැහැ මෙන්න මේක manussත්වයේ ඊටාම උතුම් තත්වයක් මේකට කියනවා අත්ත කුසලයේ කියලා මේකට කියනවා අර්ථ සිද්ධිය කියලා ඒ නොකර මොන දේ කරන්න ගියත් බුදුරජාණන්සේ සඳහන් කරනවා කරන දේවල් වලට සංස්කාර කියලා සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්චා ඉතින් ඒ නිසා බුදු කෙනෙක්ම ඇවිල්ලා අපිට කියන්න ඕන කරබන වාඩි වෙලා ඔක දිහා බලන්න හිටපන් කියලා. එහෙම නැත්නම් අපි වැඩිම নানা ආකාර හිතවිලි নানা ආකාර පරමාර්ථ ඉදිරින් තියාගෙන මේක නටවන එක නලවන එක මේක කම්පණය කරන එක තමයි. ඒ විතරක් නෙවෙයි ළඟ අහලා බලන කට්ටියත් කල නලවනවා. ඔය පුත්සෝල හැත්ති කරනවා පින්කම් ලැහැත්ති කරනවා කියනකොට Taman විතරක් කරබනින්න විතරක් නෙවෙයි. කට්ටියත් අඩ ගහගෙන යනවා. ඉතින් මම සහ ගහන්න පටන් ගත්තාම මේ කර්ම ප්‍රතිසන්දෙන්න පටන් ගත්තාම හීනෙනුත් බය වෙනවා. හීනෙනුත් බය වෙනවා මොකද මේ අවුස්සලා පුරුදු වෙලා ඇවිස්සලා පුරුදු වෙලා. ඉතින් මේ වගේ මට්ටමට යන්න පුරුදු වෙන්න ඕනේ දැන්වත් බාහිර කටයුතු කවුරුවත් අවුස්සන්න යන්න එපා. ඇහුවොත් උදව්වක් කරන මිසක් අවුස්සන්න යන්න එපා. ඒ වගේම තමනුත් බලන්න මේ වාඩි වෙලා මොනවක්වත් නොකර බලන්නේ. එතකොට දුවන එන්ජින් ට්‍රැක්ටරක් වගේ දැනේ. ට්‍රැක්ටරේ හරි හොඳ උපමා. මොකද ට්‍රැක්ටරේ සස්පෙන්ෂන් නැහැ. ඒ අනික වාහන වල ඉන්නකොට සස්පෙන්ෂන් තියෙන නිසා දැනෙන්නේ නැහැ. ස්ප්‍රින්ග් තියෙනවා, සොක් ඇබ්සෝබර්ස් තියෙනවා. ට්‍රැක්ටර් එකට තියෙන සොක් ඇබ්සෝබර්ස් නැහැ. ඒ නිසා ඉඳගත්තර පස්සේ ගැහෙනවා හොඳට තේරෙනවා. මේකට පුදුම බයයි. <clears throat> මේ තමන්ගේ ශරීරයෙන් මේ දැනෙන දේට අපි පුදුම බයයි. ඒ වෙනකොට අපි අතීතේ හිතනවා, අනාගතේ හිතනවා, අරය ගැන හිතනවා, මෙයා ගැන හිතනවා, අතන හිතනවා, ඔහොම කර කර ඉනවා. ඒ නිසා මෙතෙන් හිත ගත්තා නම් අපි කියනවා හිත gedera ඇවිල්ලයි කියලා. අපි අවුරුදු 100ක් හිටියත් එක චිත්තක්ෂණයක්වත් හිත gedර නැහැ. මේ වගේ උපක්‍රමයක් කරලා මේ වගේ සූදානමක් කරලා ඵලයකුත් ලැබිලා ඒකට සතුටු වෙන්න දන්න කෙනෙකුට පේනවා හිත gedෙට යන්න බාධාවකුත් නැහැ. හැබැයි කවදාව ස්වභාවයෙන් gedර ඉන්නෙත් නැහැ. <coughs> හිටියත් ඒකයි කමඨාන් සුද්ධ කරනට කියන්න ඕන කියලා දන්නෙත් නැහැ. කමඨාන් සුද්ධ කරනට බලනවා කහා පාට වෙනකන් උඩ යනකන් අරක එනකම් මේක එනකම් එහෙම හිතුණත් කමටහන් සුද්ධ කරනවා කිව්වත් හැමෝටම මේක ඉදිරිපත් කරන තරම් භාෂාව නැහැ. හැමෝටම මේක ඉදිරිපත් කරන තරම් sannivedane නැහැ. ඒ නිසා මේක බුදු කෙනෙක් ඇවිල්ලා අපිට කියලා දෙන්න ඕනේ. අපි කොයි විලාකාරයක අත්විඳින්න ඕනේ. ඒකල හිතන්න ඕනේ මෙන්න මේක තමයි කමටහනදී කියන්න ඕනේ. කමටහන් සුද්ධ කිරීමේදී කියලා. ඊට පස්සේ සාර්ථක එක sannivedane වෙන්න ඕනේ. මේ තනින කාටවත් ඒකට නුසුදුසුකමක් ඇත්තේ නැහැ. ඉතින් මේ ගොඩාක් වෙලා යන සංවිධානය කරලා පෙන්නන්නේ මේ මොනවත් යමක් නොකර සිද්ධ වෙන දේ දිහා බලලා ඒක ප්‍රകൃතියට වාර්තා කරන්න. කොච්චර අමාරුද කියලා බලන්න. ඒ මොකද අපි මොනවදෝ බලාපොරොත්තු වෙනවා. මොනවදෝ කිව්වොත් ලකුණු ලැබෙයි කියලා හිතනවා. නමුත් මේක තමයි කරන්න ඕනේ. ඒ නිසා නැවත නැවතත් දත්ම දිනකොට බලන්න කරන දෙයක් තියෙනවා. ඒත් පුරුද්දට හැබැයිට කෙන්න. බත් කනකොට බලන්න වෙන දේවල් කරන්න එපා කතා කරන්න එපා ටෙලිවිෂන් බලන්න එපා පත්තර බලන්න එපා බත් කනකොට බත් කන්න. කරන ඕනේ කටයුත්තක් කරනකොට බලන්න ඉන්න. ඒ යන්ත්‍රය ඇහෙනවා Taman. මේක ගඩ ගඩ ගඩ ගඩ ගඩ ගඩ ගාලා ගාලා දුවනේ. ඉතින් අනේක ජීවිතේ මිහිරිම සංගීතය බවට පත් කරගත්තාම මේ වර්තමාන ජීවත් වෙන එක තමයි ලොකුම සැපත. ඒ වගේම ලොකුම පින කියලා දන්නවනම් කාටද ඒක නොකරන්නට කරගන්න බැරි වෙන තියෙන බාධා මොකක්ද බලන්න මොකක්වත් නැහැ තියෙන්නේ අවිද්‍යාවයි තියෙන්නේ තෘෂ්ණාව. ඒ නිසා මේ දීලා තියෙන වார்த்தාව හොඳයි. මේ විදිහට නැවත නැවතත් කයත් එක්ක ලෑස්ති වෙන්න, සූදානම් වෙන්න, ආද වෙන්න, සුවද වෙන්න, විස්්‍රාම වෙන්න, බුද්ධි කලා වෙන්න. ඒකලා පුළුවන් තරම් ඒක එලි දක්වන්න කමඨාන් වார்த்தාවට. එතකොට බොහොම ශීඝ්‍ර වර්ධනයක්, ශීඝ්‍ර ප්‍රවර්ධනයක්, ශීඝ්‍ර ත්වරණයක්, ශීඝ්‍ර ගැම්මක් ගන්න ඉඩ තියෙනවා. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස මා මීට පෙරත් මෙම භාවනා මධ්‍යස්ථානයට පැමිණ ඔබ වහන්සේගේ උපදෙස් මත භාවනාවේ යෙදුණු යෝගී කාන්තාවක් වෙමි. මාගේ භාවනා මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි. සක්මන් භාවනාව සක්මන් කරන ස්ථානය තීරණය කර සක්මන් කරන බව දැනගෙන දෑත් පිටුපසට හෝ ඉදිරියට බැඳගෙන විනාඩි දෙකක් පමණ මුලින්ම වේගයෙන් ඇවිදිමි. ඉන්පසු දකුණ වම ලෙස පාදවලට අවධානය යොමු කර සක්මන් කළෙමි. දකුණු පාදයේ තබන විට ඒ බවත් වම් පාදයේ තබන විට ඒ බවත් දැනගෙන සක්මන් කළෙමි. වැලිමලුවේ සක්මන් කරන විට වැල්ලේ සියුම් බවත් ලනුපැදුරේ සක්මන් කරන විට එහි ගොරෝසු බවත් යටිපතුලට දැනෙන ස්පර්ශය මගින් දැන අවබෝධ කරගතිමි. පාදයේ ඔසවන විට ඔසවන බවත් පාදයේ තබන විට තබන බවත් වෙන වෙනම වටහා ගතිමි. ඔසවන පාදයේ බරගතිය අඩු බවද බිම තබන පාදයේ බරගතිය වැඩි බවද වැටහුණි. සක්මන් කරන විට දන හිස්වල ක්‍රියාකාරීත්වයද අත්දැක්කෙමි. සක්මන් කරන විට ශබ්ද ඇසුනද සිතුවිලි පැමිණියද වැඩිපුර ඒවා පසුපස සිත ගියේ නැත. සිතුවිලි වැඩි අවස්ථාවක් වූ විට සක්මනේ සමබරතාවය නැතුව යන අයුරුද අත්දැක්කෙමි. දිගු වේලාවක් සක්මන් කරන විට નિરાයාසයෙන්ම මෙන් සක්මන සමග හිත යොමු වී සක්මනේ යෙදී. සක්මනට සිත යොමු වූ විට හිස හා මුහුණ දිග පහලට සතුන් අලියන ගතියක් මෙන් දැනුනි. සක්මන තුල සිහිය පිහිටුවා ගැනීමත් කතා කිරීමට අවස්ථාව නොගැනීමත් අනෙකුත් කටයුතු වලදී සිහිය පිහිටුවා ගැනීමට උත්සාහ කිරීමත් නිසා එම ක්‍රියාකාරකම් පර්යංක භාවනාවටද රුකුලක් වූ බව කිව යුතුය. පර්යංක භාවනාව සක්මන් කිරීමෙන් අනතුරුව පර්යංක භාවනාවට වාඩි වී වාඩි වූ ඉරියව්වට සහ වර්තමාණයට සිත ගත්ෙමි. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දැනෙන තෙක් විවේකීව ඒ ගැන අවධානයෙන් සිටින විට හුස්ම වදින තැන වටහා ගතිමි. ආශ්වාසයට හා ප්‍රශ්වාසය වෙන වෙනම දැන ගතිමි. ආශ්වාසයේ සැහැල්ලු සහ සිහිල් ගතියක්ද ප්‍රශ්වාසයේ උණුසුම් සහ බර ගතියක්ද දැන ගතිමි. ආශ්වාස ප්‍රශ්වාස දැනගනු ලැබුවේ එක් නාස්පුඩුවක් තුලිනි. එය වරින් වර වෙනස් වන බවද අත්දැක්කෙමි. මුලදී දැනුණු හුස්ම දිග වශයෙන් අත්දැක්ක අතර පසුව එම తত্ত্বය සියුම් හා කෙටි වශයෙන් අත්දැක්කෙමි. හුස්ම දිග වශයෙන් අත්දකින විට මුල මැද අග වශයෙන් දකින්නට හැකි ලෙස හුස්ම ඇදී යන බවද දැනුනි. වේදනා සහ සිතුවිලි එන බවද දැනගත් අතර ඒවා මුලදී ඒවා භාවනාවට බාධාවක් විය. දින දෙකක් පමණ පර්යංක භාවනාවේ යෙදුණු විට හුස්ම සියුම් බවට පත්වීමේ අත්දැකීම ලැබුණු අතර සිතුවිලි වලට අඩුවක් ඇති වී හිස් බවක් මෙන් දැනුනි. විටින් විට එන සිතුවිලි දෙසද සිහියෙන් යුතුව බලා සිටින විට හුස්මද තව තවත් සියුම් බවට පත්වී සිතුවිලිද තවත් අඩු වී ශරීරයේ සැහැල්ලු තත්වයකට මෙන් පත්ව ශරීරයට සහ සිතට සුවදායක බවක් දෙනුනි. ශරීරයේ දෙපැත්තට පැද්දෙන ස්වභාවයක්ද කුඩා සතුන් ශරීරය තුල නලියන ගතියක්ද හිසේ සහ මුහුණ දිග සියුම් ජල බිඳු ගලා යන ස්වභාවයක්ද අත්දැක්කෙමි. ශරීරයේ සැහැල්ලු ස්වභාවය පිළිබඳව සතුටු සිතුවිලි ඇති වූ විට සැහැල්ලු ස්වභාවය ඉක්මනින් නැතුව ගිය අතර සතුටු සිතක් ඇති කර නොගෙන උපේක්ෂාවෙන් සිටින විට කයේ සැහැල්ලු ස්වභාවය දිගු වේලාවක් පැවතුනි. වාඩි වී ටික වේලාවකින් ශරීරයේ සැහැල්ලු ස්වභාවයට සහ හුස්ම නොදැනී යන ස්වභාවයකට පත්වන අතර ශරීරයට සහ සිතට දැනෙන ස්වභාවයන් ගැන අත්දැකීමින් සිටියෙමි. පාදවලට ඉදිකටු වලින් අනින්නාක් මෙන් දැනෙන ස්වභාවයක් අත්දකින්නේ අප්‍රසාද ජනක ලෙසිනි. ඊතා සියුම් කුඩා ආලෝකයක්ද සමහර විට අත්දකිමි. එය ඊතා ශනිකව නැතුව යයි. ස්වාමින් වහන්ස මා කරන භාවනා කටයුතු වල අඩුපාඩු පෙන්වා දී ඉදිරි දියුණුව සඳහා උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධයම ලැබේවා. මේක මේ විදිහට මේ ගැම්ම ඔය කියන විදිහට කවුරුත් වැඩි කතා බතා කරන්නේ නැතුව සක්මණට පස්සේ පරියංකයට තියෙන සක්මණෙන් පරියංකයට තියෙන ආදීනව ආදීනානේ ආනිසංශ කියන්න පුළුවන්. දැනගෙන ඉදිරියට යනවනම් ඔය ඔය විදිහට දවස් දෙක තුනක් යනකොට බුද්ධම ගැම්මක් මේ භාවනා ප්‍රගතියක් ඇති වෙනවා. ඒ නිසා මේ ඇති කරගත් එක බාධා කරගන්න නැතුව දිගට ගෙනියන එකයි මෙතන කෙරෙන අනුග්‍රහය කියලා කියන්නේ. ඉතින් ඒව එකක් ගන්න ඒ වගේ වාතාවරණයක් ගන්නවා කියන එක ලේසි නෑ. ඒ නිසා එහෙම කරගත්තට පස්සේ ඒක බාධා නැතුව දිගට ගෙනියන්න. එතකොට අර විස්තර කරන්න උත්සාහ කළ තියෙන විදිහට කකුල ඔසවනකොට ඒකේ සහැල්ලු ගතිය සහ තියෙනකොට බර ගතිය වගේ එකම කකුල තමයි. නමුත් ඔසවනකොට ඒ සහැල්ලු වෙලා තියෙනකොට බර ගතියක් තියෙනවා. අපි ලිෆ්ට් එක හිටගෙන ඉන්නකොට ලිෆ්ට් එක ඉස්සෙන්න පටන් ගන්නවත් එක්කම බර ගතිය සහැල්ලු ගතියක් ඇති වෙනවා. ඒක කරලා උඩට ගිහිල්ලා හෝ නැත්නම් පල්ලෙහාට වෙලා ඒක නතර වෙනකොටම ඇතුළේ ඉන්න ඔක්කොටම ඒක පාරට බරගතියක් දැනෙනවා. ඒ වගේ මම පුංචි පුංචි හැමදේම මේ මනසට වැටෙනවා. හැබැයි ඒකට සතිය තියෙන්න ඒ වගේම සිවුම් වෙන්න ඕනේ. සිවුම් වෙච්චාම මේ කරන හැම ක්‍රියාවක්ම මොලේ වාර්තා වෙනවා. අනේ ඒ ටිකට හිත යන්නේ අතීත අනාගතේ හිත නොවෙනවා නම් තමයි. අනුන් ගැන හිත නොවෙනවා නම් තමයි. වෙන තැන් ගැන හිතනවා නම් තමයි. ඒක හරි අමාරුයි. ඒ සඳහා කල යුත්තේ එහෙම අතීත නාගතයට නොයන අනුන් ගැන නොසිතන වෙන තැනක් ගන්න නොසිතන වෙලාවේ වැටහෙන ටික වාර්තා ගන්න එක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. ඒක කරගන්න බැරි නම් අර උපයාගත්ත දේ වටිනාකම දන්නේ නැහැ. ඒ නිසා ඒක උපයා ගන්න බැරි කමක් නැත්තේ නෑ. නමුත් ඒ විදිහට වැරදිච්ච ගැන ලියන්න යන්න බෑපා. ලියන්න ගිලියපු ගමන් කතන්දරම තමයි. හරියි එක චිත්තක්ෂණ ඇතුළේ ඒ ගැන ලියන්න. ලියලා පුළුවන් තරම් බලන්න ඒ වෙලාවේ අතීතේ නෙවෙයි. අනාගතේ නෙවෙයි වෙන කෙනෙක් ගාව නෙවෙයි වෙන තැනක් ගාව නෙවෙයි මේ වෙලාවේ වැටෙන හැම දෙයක්ම ධර්මතාවය. ඒක වාර්තා කරන්න කරන්න වාර්තා කිරීමේ කලාවත් ඉගෙන ගන්නවා පරියන්කට යන්නෙත් ඒ ගැම්මෙන්. එතකොට පරියන්කෙන් පරියන්කට ලොකු ජවයක්, ත්වරණයක්, කසකැවීමක් සිද්ධ වෙනවා. සමහර විටක කණ්ඩායමටම එක සැරේ සිද්ධ වෙනවා ඒක. එහෙම කලාතුරකින් එක සිද්ධ වෙන්නේ. නමුත් Tamanට වැටෙනවා නම් පාර එළිවෙගෙන එනවා අනවශ්‍ය දේවල් ඔළුවේ දාගන්න එපා. කෙලින්ම අර ඇති වෙච්ච එකලස දිගට පවත්වාගෙන යාම සඳහා සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න කියන එක තමයි පොදු උපදේශයට කියන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේගේ ගුරු උපදේශ පරිදි ටික කාලයක සිට භාවනා කරන යෝගියෙක් වෙමි. පර්යංක භාවනාව මම පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ වශයෙන් වඩන යෝගියෙක් වෙමි. එහිදී මට පිම්බීම කිටියටත් හැකිලිම දීර්ඝවත් දැනේ. සිත පිටතට යාම බොහෝ කොට අඩුයි. සිත පිට ගියද වහා ඒ බව හඳුනාගත හැකිය. සිතුවිලි සිතට නොනැගුණද අත්පා උරහිස් සහ බෙල්ලේ වේදනා සැරින් සැරේ දැනේ. එවිට මම එම වේදනාව තුනීවන තුරු මෙනෙහි කර නැවත මූල කර්මස්ථානයට පිම්බීම හැකිලීමට සිත යොමු කරමි. සමහර පර්යංකවලදී මෙලෙස වේදනා දැනීම දෙවතාවක් පමණ සිදුවන අතර සමහර පර්යංකවලදී වේදනා ඇතිවන්නේම නැත. නිදිමත එන්නේද නැත. භාවනාව පිළිබඳ කම්මැලි හෝ නීරස බවකුත් නොමැත. භාවනා කිරීමට මම කැමැතිය. මම පුටුවක වාඩි වී භාවනා කරන අතර ඉරියව්වේ අපහසුාවක් දැනෙන්නේද නැත. මේ ආකාරයට මට වරකට පැයක සිට පැය එකහමාර අතර කාලයක් පර්යංක භාවනාව සිදු කළ හැකි විය. සක්මන් භාවනාව මම සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් භාවනාව කරමි. මම ලනුපැදුරේ සක්මන් කරන විට සක්මන අරඹා ටික වේලාවකින් තෙත ලනුපැදුරක ඇවිදින්නාසේ දෙපා වලට දැනේ. වැලිමලුවේ සක්මන් කරන විට තෙත වැලි පෑගෙන්නාසේ දැනේ. දැනට සක්මන් කරන විට වම් පාදයට බර යොදා ඇවිදින ආකාරයකුත් දකුණු කකුල උඩින් ඉදිරියට ඇදී යන්නා සේ දැනෙන බවකුත් දැනි. සක්මන් භාවනාව කරන විට ශරීරයේ වේදනා කැක්කුම් නිදිමත ගතිය කම්මැලිකම් ආදී කිසිවක් සිතට නොදැනී මම සක්මන් කරන විට වටපිට නොබලන අතර වම දකුණ අරමුණ කෙරෙහි පාද චලනයන්ට අනුව මාරුවෙන් මාරුවට සතිය පැවැත්වූ වෙමි. දැනට දැන් සක්මන් භාවනාව નિરાයාසයෙන් සිදුවන මට්ටමකට පත්ව ඇත. සතියෙන් යුක්තව මේ සක්මන් කරන විට දෙපා වල ඇට කැඩෙන ගතියක්ද ඇත. මේ ආකාරයෙන් එක් සක්මන් භාවනා වාරයක් සඳහා පැයක සිට පැය 1යි කාල දක්වා ප්‍රමාණයක් සක්මන් කළ හැකිය. ගරු ස්වාමින් වහන්ස මට ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා සුදුසු ගුරු උපදේශයක් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේක අර මුලින් සඳහන් කළ තියෙන විදිහට වේදනාවක් ආපුවම මෙනෙහි කරලා අයින් කරන්න යන්න එපා. වේදනාවක් තියෙන්න හරි. කොහි වේදනාවත් එක්ක යන්න ගියාම ඔය වගේ මට්ටමට ආවට පස්සේ මොනවාක්වත් අත ගෑවෙන්නේ නැතුව ටික නැති වෙලා යනවා. ඒ වගේ භවනාව නිසිනින්ද වෙන්න පටන් අරගත්තා නම් අර ඉස්සලා යෝගාවචරයට මතක් කරා වගේ ওই ගැම්ම කඩා ගන්න නැතු විශේෂයෙන්ම කැඩෙන්නේ කතාව නිසා. දැන් දවස් දෙක තුනක් ගිහලා තිනවා කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට කතා කරන්න අවශ්‍යතාවය නැහැ. කතා කෙරුවොත් මතක තියාගන්න තමන්ගේ කතා කරලා තියෙන ඕනකම නිසා තව කෙනෙක්ගේ භාවනා කැඩෙන්න ඉඩ තියෙනවා. ඒක නරක වැඩක්. ඒ නිසා කතා බහ නතර කරලා මේ ඇතිවෙච්ච විශ්වාසය මත දිනචරියාව දිගට පැවැත්වීමෙන් ඔය වර්ධනය වෙන්න දෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. අවසන් ලිඛිත ප්‍රශ්නේ ස්වාමින්වහන්සේ අවසරයි ගරු ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ වන්නේ ආනාපාන සති භාවනාවයි පර්යංකයට ගොස් වාඩි වී ආශ්වාසය හා ප්‍රශ්වාසයේ දිහා බලා සිටින විට ටික වේලාවකින් මට ආශ්වාසය හා ප්‍රශ්වාසයේ නොදෙනී යනවා මෙය දිහා බලා සිටින විට තද නිදිමත ගතියක් පැමිණෙනවා. ටික වේලාවකින් මාගේ ශරීරය ඉදිරියට විසිවී යන්නක් මෙන් මට දැනුණා මේ ආකාරයට කිහිප වරක්ම සිදුවිය. සමහර අවස්ථාවල මම දැස් විවර කර බලන විට මම පර්යංක භාවනාවට වාඩි වූ ආකාරයටම වාඩි වී සිටිනවා මට දැන හැකිවිය. මේ සියලු සිදුවීම් මැද්දේ මම සතියෙන් යුතුව පර්යංක භාවනාවේ නිරතව සිටි බව විශ්වාසයෙන් කිව හැකිය. පැයක් පමණ කාලයක් මේ ආකාරයට පර්යංක භාවනාවේ නිරතව සිටියෙමි. මෙය දිගටම කරගෙන යාම සඳහා ගරු ස්වාමින් වහන්සේගෙන් උපදෙසක් පතමි. සක්මන් භාවනාව සක්මන් භාවනාව කරන විට වම් පාදයේ සැහැල්ලු බවක්ද දකුණු පාදයේ බර ගතියක්ද දැනුනි. ටික වේලාවක් යන විට තද නිදිමත ගතියක් ඇතිවිය. විවිධ සිතුවිලි ඇතිවිය. නමුත් ඒ සිතුවිලි මැද්දේ දිගටම සක්මන් කිරීමට මට හැකි විය. සක්මන් කරන විට මට නිින්ද ගොස් යම් පුද්ගලයෙක් මාව අතින් ඇදගෙන එහාට මෙහාට යන්නාක් මෙන් මට දැනුනි. මේ සියලු සිදුවීම් මැද්දේ මම සතියෙන් සක්මන් භාවනාවේ නිරතව සිටියෙමි. මේ ආකාරයට පැයක් පමණ සක්මන් භාවනාව කිරීමට හැකි විය. මා මේ ආකාරයට සක්මන් භාවනාව කරගෙන යාමේදී යම් වරදක් ඇත්නම් පහදා දෙනමින් ගරු ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකේ අර විශේෂයෙන් පරියන්කේ විස්තර ගැන බැලුවොත් නිකන් නూరుණු පුරුත්තනකට ගිහිල්ලා දැන් ඒ ස්ථානේ හුරු කරගන්නවා වගේ ඒ නිසා මේක නැවත නැවත කරන්න කරන්න කරන්න රෑ දැකපු දේ දවල් කරනවා වගේ පළවෙනි වතාවට කරපු දේ දැන දැන නැවත කරනවා වගේ කරන්න. ඒකෙන් තමයි අපිට මේක පట్టල වීම සිද්ධ වෙන්නේ. ඒ ස්ථාවර වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒකයි ලාභේ මේ වගේ දිග එක දිගට යන රිට්‍රීට් එකදී කාට හරි එක කරලා බලන්න පුළුවන්. ඒ නිසා සක්මණයි පරියන්ඛයයි ඔය තාලෙටම දිගට දිගට කරලා මේක උහුරුව එහෙම නැත්නම් මේකට පරිචය අත්දැකීම දිනු කරගන්න කියන එකයි කියන්න තියෙන්නේ. තුනයි අපි නම් මෙතනින් වෙලාව ගන්නවා අපි සක්මන් භාවනාව සඳහා නැවත අපි තුනට රැස් වෙනවා සාමූහික පරියන්කයකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. නෑ අද වෙලා නෑනේ මේ වෙලාව ගිහිල්ලා පටන් අරගන්න.